ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ කතමෝච භික්ඛවේ දුක්ඛානං නිදාන සම්භවෝ කාමා භික්ඛවේ දුක්ඛානං නිදාන සම්භවෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දුක නැත්නම් දුක්ඛ කියන සන්දර්භේ මාතෘකාව ඉදිරියෙන් තියාගෙනයි මේ ධර්ම දේශනා පවත්වාගෙන යන්නේ නැත්නම් ධර්ම දේශනා මාලාවට මූලික මාතෘකාව වශයෙන් තියාගන්න. ඉතින් පසුගිය දවස් දෙකේ උත්සාහ කළා මේ ਸਰවඥ වහන්සේ නිර්වචනය කරන විදිහට අදිවචන දෙන තාලෙට මේ දුක කියන එක මොකද්ද තේරුම් ගන්න වෙන වචනෙන් කියනවනම් ඒක ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛං මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා දුක්ඛා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක අපි ශක්ති ප්‍රමාණයෙන් අපි විස්තර කරගත්තා ඒ මේ සූත්‍ර පාඨය උපුටා ගන්නාලාද නිබ්බේධික සූත්‍රයේ හැටියට දුක පිළිබඳව වටහා ගැනීමදී ඊගාව පියවර වෙන්නේ මේ දුක හට ගන්න තැන ඒකේ නිදානය ඒකේ සම්භවය පිළිබඳව ඒ කෙනාගේ අවබෝධය. ඒ නිසා කතමෝච බික්කවේ දුක්ඛානං නිදාන සම්භවෝ කියලා මේ හට ගන්න දුක්ඛඳෙයි ආසන්න කාරණාව නිදානය සම්භවය මොකද්ද කියන එක සරුවඥාන්සේ ප්‍රශ්නයක් වශයෙන් මතු කරලා සරුවඥාන්සේ උත්තර දෙනවා තණ්හා භික්කවේ කාමානං නිදාන සම්භවෝ කියලා. ඉතින් මේක බොහොම හිතා ගන්න බැරි සම්බන්ධතාවයක් පෙනෙන්නේ මොකද අපි හිතන්නේ අපි ආස කරන දේ තණ්හාව හරහා අපිට සැප ලැබෙනවයි කියලා. ඒ නිසා අපි සැප හොයාගෙන යන්න හදනවා. ඒ තණ්හාවට තණ්හා කරගෙන බැඳීගෙන නමුත් ඒකමයි දුක පිණිස හේතු වෙන්නේ කියලා චතුවත් කන්නාන්සේ බොහොම විප්ලවීය උත්තරයක් දෙනවා. ඉතින් අර සිංහල බෞද්ධ පසුබිමක් සහිත නැත්නම් බෞද්ධ සංස්කෘතියක් සහිත කිනාට මේක ඇහිලා ටිකක් හුරු නිසා දුක්ඛ සත්‍යයට පස්සේ සමුදය සත්‍ය වශයෙන් අපි අහලා තියෙන්නේ තණ්හාව සමුදය වශයෙන් නිසා ඒක අපිට හුරු වුණාට එවැනි බෞද්ධ සංස්කෘතියක් නැති හැදියාවක් නැති කෙනෙකුට මේ දුක එන්නේ ආශාව හරහා එනතන් ආශාව ඉෂ්ට කිරීමට දඟලන ප්‍රයත්නයේ අවසාන ඵලය දුක කියන එක තේරුම් ගන්න බොහොම කල් යනවා. ඉතින් අපිත් ඔය දන්නවයි කියලා කිව්වට ඒක විස්තර කරලා මේ බලනකොට ඒ දානේ විතරක් දීලා බෞද්ධෙක් වෙන්නේ නැත්තෝ දානේ ශීලයේ විතරක් කරලා බෞද්ධ වෙන්නේ නැත්තෝ දාන ශීල සමතිපහ සමත භාවනා පමණක් කරලා බෞද්ධ වෙන්නේ නැත්තන් සහ විපස්සනා භාවනාවත් කරමින් බෞද්ධ වෙන්නේ නැත්තෝ කිව්වහම මේ හතර කොටාසයට මේ තණ්හාව කියන වචනයට විවිධ අර්ථ දෙන්න පුළුවන්. ඒ වගේම දුක කියන එකට ඒ අනුව සමාන විවිධ අර්ථ දෙන්න පුළුවන්. ඒ නිසා අපි භාවනා කරන්නන් වශයෙන් අපි අර දාන දෙන කාලේ දාන සීල දෙකම කරන කාලේ දාන සීල භාවනා සමත වශයෙන් කරන කාලේ තියෙන දැනුමත් එකම තමයි ඉදිරියට යන්න වෙන්නේ දුක්ඛ දුක්ඛ කියන වචනය නිර්වචනය කරනකොට ක නැත්නම් අක්ඛ කියන ධාතු හරහා තමයි ඒකට නිර්වචනය දෙන්නේ අපි ඒකට නිදර්ශනයක් වශයෙන් ගන්නවා නම් කරතරෝදයක මැද බොස්කිඩිය හරහා ඒ අක්ෂය රිංගපුවාම ඒකට අක්ඛ කියන වචනෙට අක්ෂය කියන ಪದේ තමයි පාලියේ සඳහන් කරන්නේ ඒ නිසා කරතරෝදේ ඒ අක්ෂයට හිර කරපුවාම දෙපැත්තේ ඒ අක්ෂයත් ඇක්සල් එකත් එහෙම නැත්නම් අක්ෂ කියන එකත් කරතරෝදෙත් අතර පුදුමාකාර තදයක් හිරවීමක් ඝර්ෂණයක් සිද්ධ වෙනවා ඒක නිසා කරත්තේ නතර කරලා තිබ්බත් කරත්තේ ගමන් කරත් ඒ මුළු බර මේ ඇක්සල් එකේ තමයි තියෙන්නේ ඊට පස්සේ අක්ෂය කියන එකේ අක්ෂ කියන එකේ ඒක ගිහිල්ලා කරත්ත රෝද හිටලා තියෙන වෙලාවේ කරත්ත රෝද පොඩ්ඩක් හරි හෙල්ලුනොත් අර කපාගෙන තමයි යන්නේ. ඒ නිසා කරත්තේ ගමන් කරන හැම චිත්තක්ෂණයකම මේ දෙක අතර තියෙන ඝර්ෂණය ගැටුම දුකසේ දරා සිටීමක්. කරත්තේ හදන්නේ ගමන් කරන්න ගමන් කරනකොට නිතරම කැපෙනවා. ඒ වගේ තමයි මේ සංසාර සත්‍යය කම්මවට්ට කිලේශ වට්ට විපාක වට්ට කරමින් මේ වටවලල්ලේ යනකොට පුදුමාකාර කැපිල්ලක් තියෙනවා. ඒක ඝර්ෂණී කියලා සඳහන් කරනවා. ඒ කැපීම නිසා හතිකුණ රත් වෙනවා. විශාල ආංගිරි ගන්න සද්දයක් එනවා. නමුත් ගමන යන්නේ එහෙම කැපි කැපි තමයි. ඉතින් ඒ නිසා මේකට මේ දුකසේ දරා සිටීමක් කියන එක තමයි තියෙන්නේ. ඉතින් අපි ගමනේ යනකොට කිසිම තැනක ඒ කැපෙන ගතිය, රත් වෙන ගතිය, ආංගිරි ගන්න ගතිය මොන්න තාලෙන්වත් නැත කරන්න බෑ. මේ නිසා මේ දුක්ඛ සත්‍ය තමයි සරුවචන් ආංශේ මේක විසඳුම් ක්‍රමයේ දුක විසඳනකොට දුක විස්තර කරනකොට ඒක සන්තාපනට්ටෝ පීලනට්ටෝ සංකතට්ටෝ විපරිණාමට්ටෝ කියලා මේ දුක දනවන කරුණු හතරක් අපේ තේරවාද ක්‍රමයට උගන්වන විශේෂම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරිසම්පද මාර්ගය පෙන්නලා කියලා තියෙනවා මේ ජීවිතේ ජීවත් කරන හැම චිත්තක්ෂණයකම මොනම විදියකින්වත් මේ අතුරු සිදුරු නැතුව මේ කැපෙන ගතිය තියෙනවා ඒක නිසා පෙලෙනවා කවවම කවදාකවත් ලෝකේ 100ට 100ක් හොඳට හදපු ඇක්සල් එකක් නැහැ කවදාක හදන්නත් බෑ මේ ගුරුත්වාකර්ෂණ යටතේ හදන ඒ එකක් කවදාකවත් හරියට ෆිට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මේ දෙක අතර කැපීමක් තියෙනවා, මේ දෙක අතර ගැටීමක් තියෙනවා, මේ දෙක අතර නොගැලපෙන ගතියක් තියෙනවා. නමුත් ගමන යන්න බෑ කරතරෝදි කරකැනෙන. කරකැන හැම වෙලාවෙම කැපෙනවා. ඉතින් ඒ නිසා එතන ඝර්ෂණයක් තියෙනවා, රත් වීමක් සිදු වෙනවා. ඉතින් අපි පරණ කරත්තොල එළඟි තෙල්, එඬරු තෙල් වෙනම ගෙනින කොයිලාවත් උකට වක්කර වක්කර තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒකේ මහ විශාල මජං කියලා අර ඉන්ද්‍රතු තෙල් වලට කරත් යකඩ කැපිච්චාම ඇති වෙන කළු පාට නිතර එකතු වෙනවා. ඔය එන්ජින් එකකටත් එන්ජින් ඔයිල් දාපුවම ටික කාලයකට ඒ පාරදෘශ්‍ය වෙච්ච එන්ජින් ඔයිල් අන්තිමට කළු පාට වෙනවා. මේක ජී කියන්නේ තමයි ඇක්සල් එක විතරක් නෙවෙයි එන්ජින් එක පුරාවටත් මේ බෙයාරින් කියලා කියන්නේ බෑරින් කියලා කියන ධර්මය කියන එක තමයි ඉංග්‍රීසියනොත් ඒ ධර්මනේ එන්ජින් එක විතර නෙවෙයි රෝද විතර නේ හැමතැනම වාහනයක තියෙනවා. ඉතින් අර කරත්තේ ගුණානේ එන්ජින් එක වෙලා තියෙන්නේ. උගේ බෙයාරින් එක ඉතින් බලනකොට ගොම වලින් තමයි ගාන කියන්න පුළුවන් වෙන්නේ. ඒවට අපි කියන්නේ ගොම ට්‍රැක්ටර් කියලා. ඔය හරකට කියන ගොම ට්‍රැක්ටර් කියලා. දැන් තියෙන ට්‍රැක්ටර් නැහැ නේ ඉස්සර තිබුණේ හරකනවා බැන්දේ. උගේ එළියට යන එක තමයි ගොම ටික. කරත්තේ කැපෙන තැන තමයි ඇක්සල් එකේ. ඒ හැමදාම කළු පාටම ජංගය වෙනවා. ඉතින් අපිටත් ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම මේ නව දොරෙන් කාරළු වැగిරෙනවා. කටෙන් කෙල වැක්කෙරෙනවා. නාසයෙන් හොටු වැක්කෙරෙනවා. ඇස් දෙකෙන් කබ වැක්කෙරෙනවා. කනෙන් කංකාට කරඬු කියලා જાතියක් වැක්කෙරෙනවා. මූත්‍රා වැක්කෙරෙනවා. අසුචි වැක්කෙරෙනවා. හැම දොරෙම වැක්කෙරෙනවා. මේ වැඩ කරනකොට ඒකෙන් අර ඒ දාන ලිහිසි තෙල් නිසා ඇති වෙන මජන් වගේ. නිසා හැම ක්‍රියාවකදීම ඒ රත් වීම තියෙනවා. ඒකට කියන්නේ සන්තාප නට්ටෝ කියන තවන ගතියක් තියෙනවා. පීල නට්ටෝ කවදාකවත් ඒ ඇක්සල් එකයි ඒ මේ පැත්තයි මේකයි සම වෙන්නේ නැහැ. හැම වුණොත් දුවන්න බෑනේ. පොඩි ඉඩක් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම දඩබඩක් දඩබඩක් තමයි. ඒක නිසා පෙළෙන ගතියක් තියෙනවා. විපරිණාමට්ටෝ හැම වෙලාවෙම කරකර කිදී. ඒ එක ඒක එක තලයක හිටලා නැහැ. කොයි වෙලාවෙත් කරකිනවා. ඒ වගේම සංකතට්ටෝ හේතු කාරණු රාශියකින් හැදිලා තියෙන අපි හිතන්නේ මේක නිසා මේ මට දුක ආවේ අර ලෙඩේ නිසා ආරය නිසා මෙයා නිසා කියලා අපි ඒක හේතුක වාදයකට බැහැලා මේ දුකට හේතු වෙව්වට විශාල හේතු කාරණු රාශියකින් හට අරන් තියෙන්නේ අපි කොච්චර දඟලුවත් මේ දුකට හේතුව මෙතන ඉන්න සර්වචනාංශේ තණ්හාව කියලා කිව්වට ඒක අර ප්‍රධාන එකන පෙන්නුවාට ආසන්න කාරණාව තණ්හාව වුණාට පිටිපස්සේ ඈතක ඉන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තණ්හා දෙන්නා එකතු වෙලා තමයි මේ දුක ඇති කරන්නේ. ඉතින් අර මේ තණ්හාව තණ්හාවෙන් ඇති කරන මේ දුකට පුදුම ආශාවක් තියෙනවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. මේ ජීවිතයේ ඇති වෙන හැම දුකකටම මනුස්සයා පුදුම විදිහට ආශා කරනවා. උපදිනකොට ආශාවක් ඇති වෙනවා. වැඩෙනකොට ආශාවක් ඇති වෙනවා. ඒ කරන හැම කටයුත්තම මංගල කර්ම කියලා හිතාගෙන කර කර කර කර යනවා මරණය විතර පැත්තකට දානවා. ඒ ආශාව තනිකරම තෘෂ්ණාව කරේ යති ආශාව අපි කටයුතු කරන්න ඒක පිළිබඳවට ඒකට අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවා. ඒක අවිද්‍යාව අයින් කරපු ගමන් මොන වදයක්ද මේ? මොන කැඹිරිල්ලක්ද මේ? මොන වෙහෙසක්ද මේ? උදේ ඉඳලා හැන්ද වෙනකන් එක්කෙනෙක්වත් අත නැර මේ තැවීම කරනවා. මේ පෙලීම කරනවා මේ විපරිණාමය තියෙනවා. මේ මේ එක එකනට බලපාන හේතු කරුණු නව කතාවක් ලියවන තරම්. ඒ නිසා මේ කරුණු මොකක් හරි එකක් පෙළෙන ගතිය, තවන ගතිය, පෙරලෙන විපරිණාම ගතිය, ඒ වගේම සංකත ගතිය සකස් කරලා ගත්තා ඊළඟන කන එකක් වෙන විදිහට කියන කරුණ රාශියකින් කියන ඒව ඒව ළඟට එනකොටම අපි අයින් කරනවා ඒ පිළීමට කැමති නෑ. ඒ තවන ගතියට කැමති නෑ. ඒකේ පෙරලෙන ගතියට කැමති නෑ. ස්ථිර කරගන්න කැමති වෙනවා. මේක සකස් කරපු එකක් නෙවෙයි මම තල් ඉල්ලලා ගත් එකක් නෙවෙයි මේක වෙන එකක් කියන්න හදනවා. ඒ නිසා කවදා හරි අපි භාවනාවේදී ඉපෙළන ගතිය, ඒ තවන ගතිය, ඒ පෙරලෙන ගතිය එහෙම නැත්නම් බොහෝ හේතු කාරණා නිසා ඇති වෙලා තියෙන ගතිය වගේ ඒවා තේරුම් අරගන්න මට්ටමකට එන්න බැරි අවිද්‍යාව ඒකට කැමති නැහැ. භවනාදී යම් වෙලාවක ඇඟ ඇතුලේ පෙළෙන ගතිය මතුවෙනකොට අපි විශාල විදහාට නැගිටලා යනවා පරියන්කේ අපහසුයි කියලා. තවන ගතිය දාහ ගතිය එනකොට අපි කියනවා මේ භවනා ශාලාවට යා කන්ඩිෂනර් එකක් දාගත්තා නම් මේට වැඩි ටිකක් කළා භාවනා කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් කූල් වුණා නම් කීලියොද තාටිය ගඳ ගහන්නෙත් නැහැ. භාවනා টොප් එකට කරත හැකි ඊට වැඩි බර ගන්න නිවන් යන්න තියෙනවා කියලා. නමුත් දන්නේ නැහැ කොහේ තිබ්බත් මේ මැෂින් එකෙන් ගඳ ගන්න එක තමයි වෙන්නේ. මේක නිතරම රත් වෙනවා. රත් වෙච්ච නතර වෙච්ච වෙලාවේ මරණය. නමුත් ඒක තුන් හතර දිනකදී තමයි මේකට කියනවා හඩු ගඳ කියලා. අපි කියන්නේ ජීවන සුවඳ කියලා ප්‍රයිවට් බස් එකක් නතර කරලා ඉන්නකොට එන්නේ තියෙන්නේ. උෂ්ණ වෙලාවක ප්‍රයිවට් බස් එක දුවන්නේ නැති වෙලාව නතරලා ඉන්නකොට ඔන්න තේරෙනවා ජීවනේ. ජීවන සුවඳ එන්න පටන් ගන්නවා. ඒ බස් එක ගලහට යන බස් එකක් නක් හරි ෂෝක්. හොඳට තේරෙනවා මේ පොඩ්ඩක් නතරලා ඉනකොට සෙන් ගන්නවා කට්ටිය කට්ටිය කෑරනවා සූරනවා ඒ බස් එක දුවන්නේත් නැහැ රත් වෙලා ඒ බස් එකෙන් බැසතර පස්සේ දවසක් විතර නකන් ගත තියෙනවා ජීවන සුන්ද කියලා ඔකට කියන්නේ පුදුමාකාර විදිහට මේක නැති කරන්න උත්සාහ කරාට මොකට තියෙනවමයි මේ කයි ජීවිතය කියන්නේ කියලා බැලුවොත් අපේ හිතන එක අත්ති කිලමතාණියෝගේ ඔය පුළුවන් තරම් අකමකාගෙන ජීවත් වෙන්නේ ඉන්සා අපි ඊයේ කතා කරන විදිහට ඒ දුක දනවන කරුණු වශයෙන් අපි අකමැතිම දේ තමයි පෙන්න තියෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන එකෙන් මරණ දුක ඒක කියවන කොටත් බයයි. ඉතින් තාමත්ම අපි මේ කරන හැම මේ సౌందర్యාත්මක ක්‍රියාවලිය කෙලවර. ඉතින් කොහොමඩක්වත් පලකන්න බැරි එකක්. නමුත් මේ මරණය පෘථග්ජනයට එහෙම නැත්නම් මේ තෘෂ්ණා භරිත පුද්ගලයාට තණ්හා මාන සහිත පුද්ගලයාට හරීම බය කෙලවන එකක් බය දුක් ගෙනවන දෙයක් සියල්ල කෙලවර නිසා ඒක හැකියකින් නැති කරන්න හදනවා නමුත් සර්වජන් වහන්සේ පෘථග්ජනෙක් වශයෙන් ඉඳගෙන මහබෝසතාන් වහන්සේ නමක් විදියට අවශ්‍ය ශක්ති දිනු කරගෙන උන්වහන්සේ මරණය ගැන කල්පනා කරනකොට කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව සත්‍ය නංකීම කුසලේ නංකීම කියන අදහසෙන් කල්පනා කරනකොට උන්වහන්සේට බුදු වෙන්නේ ඉස්සර වෙලාම මේ ලෝකයේ අනිවාර්යයෙන්ම හැම සතෙකුටම ආවේනික වූ මරණය ඇත්තටම කියනවා නම් හැම අනිකුත් වස්තු වලමත් හටගන්මක් විපරිණාමයක් නැතිවීමක් තියෙනවා. එහෙම තියෙනවා නම් මේ ලෝකයේ අමරණීයත්වයකුත් තියෙන්න ඕනෑ කියන අදහස ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන්නේ මරණයට බය වෙලා ඒක සියල්ල විනාශ කරන දේ. ඉතින් අපිට මොකද කරන්න කියලා අපි මේ පශ්චාත්තාපලා පස්සේ පස්සට යන එකනේ. ඒ නිසා අපි හිතන්නේ මරණේ අනිත් පැත්තක් මරණයට මේ විකල්පයක් ගැන කල්පනා කිරීම අපේ චින්තන ශිෂ්ටයට අයිති නැහැ. නමුත් සරුවචන් වහන්සේ නැත්නම් සරුවචන්න්සේ ඉස්සල මහබෝසතාන් වහන්සේ නමක් විදිහට උන්වහන්සේ කල්පනා කළ තියෙන්නේ මරණයක් තියෙනවා නම් අමරණීයත්වයක් තියෙනවා. ඒ මරණයයි ඒ අමරණීයත්වයයි මේ දෙකම වැයුවේ නැත්තම් මේ සාමාන්‍ය මනුස්සය විදිහට අපිට ඉඳලා තිරසන් වගේ මැරලා යනවා. ඒ නිසා මේ අමරණීයත්වයේ හොයන්න යනකොට උන්වහන්සේ දක්වපු දැන් දැකගත්ත චිත්‍රය තමයි මරණයට හේතුව උපපති. ඉපදුනොත් නොමැරී ඉන්න බෑ. ඒක නිසා ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස වලට හේතුව ජාතිය. ඒක නිසා ඒ જાතිය ඔය අපි හිතන විදිය සුන්දර సౌందర్యාත්මක හටගන්මක් නෙවෙයි දුකේ හටගන්මක්. ඒක ඒකාන්තයෙන්ම ජරාවේ හටගන්මක්. ඒක ඒකාන්තයෙන් ව්‍යාධික හටගන්මක්. මේන මේ විදිහට උන්වහන්සේ මරණය ජාතිය දැක්කේ මරණයට හේතුව වශයෙන් දකින්නකොට සුන්දර දෙයක් විදිහට නෙවෙයි සංසාරේ භවීච පවතින දෙයක්. ඊට පස්සේ මේ ජාතිය මෙතනින් මැරලා ගියත් ආයෙත් එනවා. එහෙමනම් මේ જાතියට ආසන්න කාරණාව භවයේ. අපි සංසාරේ භවයේ කෙලවර කරන්නේ නැත්තාකල් එක්කෝ සතෙක් විදිහට එක්කෝ මිනිස්සෙක් විදිහට දෙවියෙක් විදිහට බ්‍රහ්මෙක් විදිහට මොකෙක් හරි විදිහට උපදිනවා මේ භවය මේ පැවැත්මේ ආශාව නිත්‍ය සංඥාව තියෙන තාක්කල් මේ ජීවිතේ අපි සීදී නසා කරගත්ත නසාගත්තත් එහෙනම් රජ වුණත් මොන දේ කෙරුවක්වත් මරණය සාතිකයි මරණය පස්සේ උපදින එක සාතිකයි කොහේ උපදීද කියන්නේ බැරි එක වෙනම කතාවක්. නමුත් උපත තියෙනවා. ඒක නිසා ඒකට හේතුව භවය. ඒ භවයක් පවතින හේතුන උපාදාන තණ්හා දෙක. ඒක නිසා අපේ මේ දිගට දිගට යන මේ විඥාන ස්රෝතය ගලණයට හේතුව මේ ආශාවමයි තාම අසන්තුප්ත ආශාවමයි ආශාවට හේතුව ඇති සැටිය නොදැකීම එහෙම නැත්නම් මේ අපි ආශා කරන දේ යත්තා වූ ආදීනව නොදකිය. අපේ ජීවිතයේ තියෙන ආදීනව දකින්න නෙවෙයි. අපේ ජීවිතයේ තියෙන ආස්වාදය ආරහා. ඒක නිසා මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මරණ දුක් ඇති වෙන්නේ ಜಾතිය හරහා ಜಾතියට හේතුව භවය භවයට හේතුව තෘෂ්ණාව තෘෂ්ණාවට හේතුව දේ ඇති හැටියට දැක්කන නිසා ඒ නිසා කවදා හරි ක්‍රමයකට මේ දේවල් තණ්හාවෙන් තොරව, මාන්නෙන් තොරව, දෘෂ්ටියෙන් තොරව දෙයක් ඇති හැටියට දැක්කොත් තණ්හ කරයිද? ඒකේ ආධිනව දැක්කොත් තණ්හා කරයිද? ඒක වෙන කෙනෙකුට අහන දෙයක් නෑ. ඒක තමන් විසින් කළ යුතු ආර්ය පරිශ්‍රය. ඒක හොයාගෙන තමයි ඒ සිද්ධාර්ථ ගෞතමතුමා භාවනා කරේ. භාවනා කරනකොට ආස්වාස ප්‍රසවාසයක් පාසා පිම්බීමක් හැකිලීමක් පාසා වමක් දකුණක් පාසා ඉදිරි ගමනක් පාසා පස්සට ගමනක් පාසා වම් බැලීම පාසා දකුණු බැලීම පාසා ඉදිරි බැලීම පාසා හැම ක්‍රියාවලියකටම මේ ක්‍රියාවලිය අතෝරක් නැතුව දිගට ගලන්නේ එකකට පස්සේ එකකට පස්සේ එක දිගට ගලන්නේ අපි මේ පැවැත්ම සඳහා ගන්න බලවත් ප්‍රයත්න නිසා මේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා අපිට පේන චීනියාල කරත්ත රෝදේ අදිනවා කැපි කැපි රත් වෙවි පෙරලෙමින් ගමන් කරන මේ තුල සැපයක් ඉල්ලන. අපි සාමාන්‍යයෙන් රත්ය කියන පදය වාහනය කියන පදේ සාකත් සම්බන්ධ කරන්නේ සුඛේ. යානදෝ සුඛදෝ හෝති කියලා තමයි අපිට බුදුහාමුදුරු කියලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට යානයක් දෙනවා නම් ගමන් පහසුකම් දෙනවා නම් සුඛේ ලැබෙයි. ඒ නිසා අපි රත හදලා තියෙන්නේ සුඛේ සඳහා. නමුත් ඒ රතේ ඇක්සල් එකේ කැපෙන කැපිල්ල දුවන හැම වාරයක් පාසාම දිගටම කැපෙනවා. ඒනේ කැපීම තියෙද්දිත් මේක හොඳ දෙයක් මේ වටිනා දෙයක් වශයෙන් පවත්තන තියෙන භවතණ්හාව හේතුව මේ කාම වස්තුන්ගේ ඇති ආදීනව නොදකින. ඒක නිසා ආශාසිය හෝ ප්‍රසාසිය හෝ මේ කටයුතු දිහා බලනකොට ඒ එකක් කොටු කරගෙන එක එක අරමුණක් කොටු කරගෙන ඒ කොටු කරපු අරමුණේ හටගන්ම දිහා බලනකොට ඒ හට ගැනීම විෂයෙහි හටගන්නත් කලින් එලෙමසිරි සතියෙන් යුක්තව අරමුණ දිහා බලනකොට හටගන්නේ සම්පූර්ණ නිවනක ඉඳලා තමයි මේ දුක හටගන්නේ. නැත්නම් මොනවාක්වත් නැත්නම් ඉඳලා ආස්වාදය හටගන්නවා වගේ જાතියක් හටගන්නවා. ඒ ඒ සංසිද්ධිය જાතිය හටගන්නවා. ඒ જાතිය හටගන්න එක බලන්න තරමට හොඳට සතිය තියුණු වෙනකොට හොඳට අරමුණට එල්ල වෙනකොට පොර හොඳට අරමුණට මූණට මූණ දාලා ඉන්නකොට ඇතිවෙනේ සංවේදීතාවය හරහා තේරෙන්න පටන් අර ගන්නවා ඒ විදිහට යාන්තමට නැති තැනින් හට ගන්නා වූ ආස්වාසය නාස්පුඩු පුරවාගෙන යන තරමට ගිහිල් ඉවරනාට පස්සේ ඒක ඒ කාන්තේම ආපහු ගෙවම් කරලයි නතර වෙන්නේ මරණයට පත්වලයි නතර වෙන්නේ. ඒ මරණයට පස්සේ ආයෙත් නිවනටමයි වැටෙන්නේ. ආව දුක නැත්ැනකට වැටෙන්නේ. ඒ නිසා පටන් අර ගන්නකොටත් දුකක් තිබුණේ නැහැ. මේකෙන් පස්සේ දුකක් තිබුණේ නැහැ. නමුත් හුස්මක් පිට කරපු ගමන් නැවත හුස්මක් ගන්න චේතනාවක් පහළ වෙනවා. වතුර යට වෙච්ච මිනිස්සෙක් හුස්ම නැතර වුණාට පස්සේ ඒ මනුස්සයා නැවත හුස්මක් ගන්න දඟලන දඟලිල්ල හොඳටම පේන ජීවිත සටනක් කරන්න. අපේ වායු සාගරයේ කඩියේ ඉන්න නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. යම් තැනක ඩිංගිත්තක් හරි අපිට හුස්ම හිර වුණොත් වැඩි වෙලා ජීවිතේ පවතින්නේ නැහැ. එතකොට අපි සියල්ල කැප කරලා ආයෙත් හුස්මක් ගන්න අර වතුර යට වෙච්ච මනස උඩට ඇවිල්ලා කොහොම හරි හුස්ම ගන්න හදනවා වගේ චේතනාවක් එනවා මොනම කෙනෙකුටවත් වළක්වන්න බෑ. ඒ තරම්ම නැවත අර දුක්ඛඳ හට හට ගැනීම සඳහා ඇති කර ගැනීම සඳහා ආශ්වාසය ගැනීම සඳහා චේතනාව දැක්කොත් ඒක සම්පූර්ණ මේ යන්ත්‍රයත් එක්කම ඇති දෙයක් අපි හිතලා කරන එකක් නෙවෙයි හුස්ම ගැනීම දුර්වල වෙච්ච ගමන් අඩුපාඩු වෙච්ච ගමන් චේතනා පහන. අඩුපාඩුවක් ඕනෙත් නැහැ. ඇත්ත වශයෙන්ම කියනනම් හුස්මක් පිට කරපු ගමන් ඊගාවට ඒ හුස්ම අල්ලා ගැනීමට පුදුම චේතනාවක් තියෙනවා. අර හුස්මත් එnde ඉස්සෙල්ලා දල්වාගත් වීර්යකින් සහ එලඹ සිටි සීයකින් බලලා හුස්ම සම්පූර්ණයෙන් ගෙවුනට පස්සෙත් දල්වාගත් වීර්යකින් සහ එලඹ සිටි සීයකින් බැලුවොත් මේ ඇතුලේ තියෙන මේ ජවයේ තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ ආස්වාද ප්‍රසවාස දෙක නැමැති සංසිද්ධිය ජාති ජරා මරණ හටගන්නේ යටින් තියෙන චේතනාවක් කරා. මේ චේතනාවෙන් චේතනාව මේ වගේ අපිව අන්දමන්ද කරගෙන අපිව මත් කරවගෙන මතුවෙන නිසා අපිට මේ හටගන්නේ දුකක් බවත් මේ ගිවුනේ දුක බවත් තේරෙන්නේ ඒක සම්පූර්ණ හිත මෝහා කරගෙන මත් කරගෙන මතුවෙන නිසා ඒ නිසා යම් වෙලාවක මේ යෝගාවචරය තේරුම් ගත්තොත් මේ කියන මට්ටමේ හරි ඉඳගෙන මේ ඇති වෙනවා නම් යමක් නැති වෙනවා. ඒ නිසා ඇති වෙන්නේ දුකක් නම් නැති වෙන්නේ දුක. ආස්වාසේ ඇතිවීම දුකක් නම් ආස්වාසේ ගෙවි යෑම දුක. එතකොට ලෝක ජනතාව බලන්නේ ඇතිවීම සැපයි නැතිවීම දුකයි කියලා. ආශ්වාසය ඇති මේ ජීවිතේ පැත්තෙන් බලනකොට ඕන කෙනෙක් බබා ඉපදෙන එකට කැමති මැරෙනකට කැමති නැහැ. නම ਸਰවඥාන්සේගේ මේ ਸਰවඥ දර්ශනය හරහා ඇති වෙන්නේ දුකක් නැති වෙන්නේ දුකක් නම් නැතිවීම දිහායි බල්ලා අපිට කොට එන්න පුළුවන්. හුස්ම ගෙවෙන තැන බල්ලයි කොට වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගිකව බලනකොට අපිට කවදාකවත් නැතිවෙම බලන්න බෑ. ඇති වෙන පක්ෂයේදී සතිය දිනු කරේ නැත්තම්. ඇති වෙන පක්ෂයේ සංවේදී වුණේ නැත්තම්. ඇති වෙන පක්ෂයට එළඹ සිට වාසය කෙරුවේ නැත්තම්. ඇති වෙන්නත් ඉස්සරලා සතිය පිහිටවන මට්ටමට මේ සතිය සමාධිය දිනු කරේ නැත්තම් නැතිවීම දකින්න සමාජගත විඥානය කැමති නැහැ. ඒ නිසා සර්වඥාන්සේ කරන්නේ ඇතිවීම හොඳට පෙන්නලා නැතිවීම දිහා නොබලා ඉන්න බැරි මට්ටමට හිත හදලා නැතිවීමේ පක්ෂය, Nirodha පක්ෂය, ක්ෂය පක්ෂය, වැය පක්ෂය හොඳට හිතට හුරු ඒ වෙනකොට තේරෙනවා මේ හට ගන්නකොටම බලන බැල්මේදී නැත්නම් ආශ්වාසය පටන් ගන්න බැල්මේදී පටන් ගන්නකොටම විශාල පෙරලි රාශියක් වෙලා තමයි ආශ්වාසයේ නාසයට දැනෙන මට්ටමට එන්නේ. ඒ විශාල විපරිණාම රාශිය පෙරලි රාශිය පෙන්නනවා. ඒක ස්ථිර සංඥාවක්, නිත්‍ය සංඥාවක්, සුඛ සංඥාවක්, සුභ සංඥාවක් මතු කරන්න පුළුවන් එකක් නෙවෙයි. මතු වෙලා ගොරෝසු වෙලා නහයප්පවගෙන යනකොටන යම් කිසි ස්ථිරතාවයක් පේනවා. නමුත් හට ගන්න බවමම බැලුවොත් ඒක විශාල වශයෙන් වෙනස් වෙන විපරිණාමයකටපත් වෙන නිසා ඒ වගේ විපරිණාමයකටපත් වෙන දෙයක් වෙනස් වීමකටපත් වෙන දෙයක් දුරද දුරද කියන වැඩ පිළිවෙලකට පදනමක් සලසයිද සුඛ සංඥාවක් නිත්‍ය සංඥාවක් ගන්න දෙයක් වටීද කියලා තේරෙන්න නම් නැත්නම් අභියෝගයේ හිතට වදින්න නම් අරමුණ මතුවෙනවාත් එක්කම බලලා ඒකේ විපරිණාමය දකින්න. ඒක නිසා ඒ විපරිණාමය දැකීමම ආදීන වේ දැකීමක් වෙනවා. අපේ ස්වභාවය තමයි ඇතිවීම බලන්නේ නැති වෙච්ච දේ දැනගෙන ඒකත් එක්ක එහා පැත්ත මෙහා පැත්ත දමදම සෙල්ලම් කර කර ඉන්නවා ඕනෙම දෙයක ඇතිවීම පේනවනම් ඇතිවීමේදී තියෙන විශාල විපරිණාමයක් කිසිම කෙනෙක් එවැනි වෙනස් වෙන සුළු දෙයක් එක්ක දුරදිග යන ගනුදෙනුකට යන්නේ නැහැ. ඒකට දකින්න අපි කියනවා අරමුණේ ආදීනව දැකීම කියලා. ඒ නිසා භාවනා කරන කෙනා හට හට හටගන්ම අරමුණේ හටගන්ම බලලා සතිය දියුණු කරලා සමාධිය දියුණු කළ ආසන්නව බලනකොට පේනවා ඒක හටගන්මේදී විශාල වෙනස්කම් රාශියක් වෙනවා හටගත්තට පස්සේ ඇති වෙන වෙනස්කම් වලට වැඩි එතකොට ඒක පිළිබඳව ඇති වෙන හැඟීම විස්තර කරන්න මෙහෙමයි අපි ගෘහ භාණ්ඩයක් හදන්න කැටයන් කොටලා දක්ෂ වඩුවෙකුට දෙන්නේ නම් හොඳ හයිය ලී කැලක් හම්බුනවා. ඒ ලී කැල ලුණු මිදෙල්ල වගේ, අල්බීෂියා වගේ හයිය නැති ලී කැලි වල කැටයන් කොටන්නේ නැහැ. මොකද කැටයන් කොට දිගට තියාගෙන ඉන්න බෑ. නමුත් ලී කාල රට වුණු වගේ ඊටාමත් භංගුර කිසිම විශ්වාසයක් කරන්න බැරි දෙයක් නම් ලී බඩු හදන්න ගන්නෙත් නෑ. දිරච්ච ලී වලින් හදන්නේ නැහැ බඩු. අටව ගන්න වෙලාවල් නම් තියෙනවා. නමුත් කැටයන් කොටලා ලී බඩු හදන්න යන්නේ. අපි මේ කැටයන් කොටන්නේ මෙච්චර ආලවට්ටම් දාන්නේ අපේ ජීවිතේට අපි හටගත්ත ඝන බහල වෙච්ච ආශ්වාස ප්‍රශ්වාස දේවල් දකින්නකන් තමයි. හැබැයි මුලට යන එක නදන්න මේක ඉතාම බංගුරයි. ඉතාම කැඩෙන බිඳෙන සුළුයි. මේකෙන් දුරට යන ගමන කරන්න බෑ ඒ නිසාම අපි කැමති නෑ මේ මුල තියෙන ආදීනව ටික දකින්න. මුල තියෙන වෙනස් වෙන ටික දකින්න. ඒ නිසා අපි ස්වභාවයෙන් පමයි. ස්වභාවයෙන් මුල දකින්න අප්‍රමාද නැහැ. මතුවෙනකොටම එළඹ සිට 100ක් නැහැ. ඉතින් ඒ නිසා සරුවචනසි ක්‍රමයෙන් මුලට ඇදලා ස්වභාවයෙන් මතුවෙනකොටම ඒකේ තියෙන වෙනස් වෙන සුළු ගතිය යථාභූත ඥානෙ දක්වලා හිතට හොඳට පෙන්ලා දෙනවා. ඔබ බැලුවොත් ඔක පේනවා. ඔබ මේක බැලුවේ නැහැ. පමා වෙලා බලනකොට පෙනුනේ ස්ථිර සාරදයක්. ඉතින් ස්ථිර සාරදයෙන් විදුරටි කියන සරසුන් හදනවා. විවස්ථා හදනවා සමිති සමාගම් හදනවා ඒව කැඩෙනකොට අඬන ඔය පටන් ගන්නකොටම දන්නවනේ මේ කැඩෙනවයි කියලා අඬන එකක් නැහැ ඔයකට උදාහරණයක් වශයෙන් පෙන්නන්නේ පොඩි ළමයි වැල්ලේ මාලිකා තනනවා ඉතින් කාරි ලොකු සටන සතුටක් දෙමාපියන්ට සතුටක් පොඩි උන් දාපම ඒකට මාලිගා හදලා ඉතින් নানা ආකාර හැඩ වැඩ දාගෙන සෙල්ලම් කරනවා ඒ ඒ මාලිගාවක් දෙමාපියන් කැඩුනොත් එහෙම ඒ දරුවා අඬනවා හරියට ඇත්ත මාලිගාවක් කරනවා. මොකද එයාගේ නිර්මාණශීලීත්වයට හානි වෙන නිසා ඉතින් ආයකෙන් පුදුම ආස්වාදයක් වෙනවා. එනමුත් ਸਰවඥාන්සේ කියන දෙමාපියන්ට මේ දරුවන්ට බඩගිනි වෙලා දැන් ඇති අපියන් අම්මයන් තාත්තයන් කියලා යනකොට උන් මේක කඩලා යන්නේ. ඒක දරුවන්ගේ හැටි. ඒක නිසා කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඇයි මොකටද හදන්නේ? ගියක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගිය දාගෙට ගෙනිලා තැවෙන්නේ කියලා ඒ තෘෂ්ණාවට කතා කරලා කියන්න හොඳ බඩු ටිකක් කරන හදනවා නම් හදපන්. මොයි ගියේ හදලා තියෙන කැඩෙන දිරණ මේ බඩු වලින් අනිත්‍ය දුක දෙන බඩු වලින් මොකෙන් කවදාකවත් ආත්මයට ඔය හදන බඩුවට ආස්වාදයක් ලැබෙන්නේ නැහැ. ඒ දේ දකින්න නම් සිද්ධිය එනකොටම දකින්න ඕනේ. විද්‍ය හට ගන්නකොටම දකින්න ඕනේ ඒ එන තීව්‍රතාවය හරහා ඒන කාර්යක්ෂමතාවය හරහා සංවේදී බව හරහා මැද ගෙවාගෙන අගට යන්න ඕනේ කිහිලා ඒ ආශ්‍රත ප්‍රසත පාස මේක බිඳෙමින් කැඩෙමින් විනාශ වෙමින් යනහැටි දැකපුවාම අපි මෙතෙක් කල කරගෙන ගිය වැඩපිළිවෙලේදී භාවිතා කළ අමුද්‍රව්‍ය භංගුර බව වෙනස් වෙන සුළු බව කැඩෙන සුළු බව වෙනස් වීම නිසා දුක් දෙන බව නමුත් මේන් හදාගත්ත මේ ආත්ම සංඥාව ඒකාන්තයෙන්ම බය ජනවන සුළු දෙයක් වෙන බවක් තේරුම් ගත්ත දවසේ අපි ගියල් නොහදා ඉන්න එකක් නෑ ගෙවල් හදාවි. නමුත් දැනගනීවි මේ ගෙවල් පොඩි ළමයි වැල්ලේ හදපු වැලි සෙල්ලම් මාලිගා වගේ කැඩෙන සුළු. ඒ නිසා වට අර තියෙන දැඩි බැඳීම දැඩි අල්ලබදා ගැනීම උපාදානය අඩු වෙන්න පටන් ගන්නවා ටික ටික. ඒක බොහෝම හිමීට සිදු වෙන්නේ. ඒකට හේතුව තේරුම් අරගන්න මේ ආශ්වාස ප්‍රශ්වාස වගේ දේවල් වලින් තමයි මේ මුළු ගමනම හැදිලා තියෙන්නේ. ඒකේ මුල දැක්කොත් පේනවා කොච්චර ගැස්සි ගැස්සිදී අන්තම් පටන් අරගෙන ඉන්නේ. ඒ වගේම මේ ගන්න හැම හුස්මක් බලාංශිත වාරයක් පාසා අර කරතරෝද කැරකට උනටගේ කර කර ගාලා කැපෙන්න පටන් ගන්නවා. ආගිරි ගන්න සද්ද එනවා, රත් වෙනවා, කැපෙනවා. වෙනස් වෙන සුළු බව පේන්න පටන් ගන්නවා. ඒක නිසා යම් දවසක යෝගාවචරය ජීවත් වෙන හොඳ තරුණ භද්‍ර යවුන වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්තියෙද්දී ජීවිතය පිළිබඳව ඉගෙන ගන්න වෙලාවේ මේ විදියට මරණය පිළිබඳව ඇති හැටිය දැක්කොත් ඒ මනුස්සයා අන්න අවශ්‍ය පරිදි සැලසුම් වලට යන්නෙත් නැහැ ඒ වගේම මේක වෙනස් වෙන සුළු බව දන්න නිසා මේ මනුස්සයා ගත කරන හැම මොහොතකම සිදුවෙන හැම සංසිධියකම මේ විඋප්පත්තියක් බොහොම භංගුර උප්පත්තියක් පටන් අරගෙන ඒක නිකන් ස්ථිරව තියෙන වගේ පේන මැදපිළිවෙලක් පෙන්ලා දීලා ආයෙත් විනාශ වෙලා යන බව දන්නවනම් මේ මනුස්සය හැම මොහොතකම මේ මරණීය සේයාව මරණීය ඡායාව සජීවි තරුණ භද්‍ර යවවන වයසේ හොඳට දැක්කොත් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ මිනිස්සයා හැම මොහොතක්ම ජීවත් වෙනවා. එහෙම මිනිස්සයා මරනකොට මරණයට කිසි බයක් එන්නේ නැහැ. ජීවත් වෙන භද්‍රයව වෙන වයසදී මේක අමතක කරලා මේ ලෝකේ බදා ගන්න ගිහිල්ලා එක්කෝ කාම තණ්හාවට නැත්නම් වස්තු තණ්හාවට අහු වුණොත් ඒ මනස මේ ඔක්කොම ස්ථිරයි නිට්ටයයි සුඛයි සුබයි කියලා වැට කඩළු බැඳගෙන දෙපා වේලි බැඳගෙන රණ්ඩු කරගෙන ඉඩන් නඩු කියාගෙන දඟලන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට මේ මේ අල්ලගෙන නටන දේවල් කැඩෙන බින්දෙන බව එහෙම නැත්නම් භංගුර බව දැක ගන්න බැරි නිසා යගේ ජීවිතේ වෙන්නේ මේ කාම වස්තු නැත්නම් වස්තු කාමී ඉතින් අවසානයේ මරණ මොහොතදී කැඩලා යනකොට ඒ මනුස්සයාට ආය ගණ්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පුදුමාකාර ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෙන් පටන් ගන්නවා ඒ නිසා ලස්සනට ජීවත් වෙන මිනිහා හැම මොහොතෙම මරණය සිහිපත් කරනවා මරණය ශීපත් කරන මිනිහා හැම මොහොතෙම ජීවත් වෙනවා. ඒ මනුස්සයාට මරණය භද්‍රයි කියලා කියලා කියනවා. මරණය සුන්දරයි කියලා කියනවා. ජීවත් වෙද්දි මරණය අමතක කරන මනුස්සයා ජීවත් වුණාට හීනක ජීවත් වෙන්නේ මේ කැඩෙන විදින දේවල් අරගෙන ස්ථිරසාර දේවල් හදන්න හදනවා. රටවුණු කෑලි අරගෙන කෙහෙල් පතුරු අරගෙන විශාල හත්මහල් පාසාද හදන්න හදනවා. කවදාකවත් කරන්නත් බෑ. අංශ අනිවාර්ය වෙන්නේ මොකද්ද? ඒවට තියෙන තදබල තෘෂ්ණාව නැත්තම් උපායාස ගතිය නිසා මරණයට එනකොට විශාල පීඩාවකටපත් වෙන නිසා ජීවත් වෙද්දිම මරණය දැක්කොත් මරණයට සාදර වුණොත් ඒ මනුස්සය අමරණීයත්වයට යනවා. ජීවත් වෙද්දී මරණය ගැන කතා කරන්නවත් කැමති නැතිව දුරුවන් කරන්න ගත්තොත් ඒ මනුස්සයා ජීවත් වෙනව නෙවෙයි කරන්නේ අතට හීනෙක ඉන්නේ. මායාවක ජීවත් වෙන එතකොට මේ මනසට මරණයේදී විශාල පටලැවිල්ලක් විශාල කලබගෑනියක් වෙලා කොයි මල දානක ගිහිලා උපදීද කියන්න බෑ. බැල්ලියගේ බඩේ උපදීද ගොමකුරුමිනියගේ බඩේ උපදීද මොකක්වත් කියන්න බෑ මොකද ඒ තරම්ම අසන්තුෂ්ත ආශාවල් වලින් ගත කරන්නේ. නිසා යෝගාවචරයේ යම් වෙලාවක එළඹ සිටි 100 ඉන්නවා කියනකොට ඒ කෙනාට එළඹ සිටි 100 තියෙන වාසිය තමයි උප්පත්තියේදී නැත්නම් ආස්වාස ප්‍රසවාස පටන් ගන්නකොට තියෙන මේ දිදුලන ජවන ගතියක් ඒක ගෙවම් කරනකොට ඉවර කරන එකේ මේ දෙකේ සමභාවය පේනවා ආස්වාසේ පටන් ගන්නකොට තියෙන සැලෙන ලෙලෙන ගතියක් චංචල කම්පන ගතියක් ඒ වගේම ආස්වාස ආස්වාස සම්පූර්ණ නිරුද්ධ වෙලා යනකොටත් එතනත් ඒකමයි තියෙන්නේ ඒ නිසා මේ මනුස්සයට පේනවා හැම උප්පත්තියක්ම මරණයක් කියලා. ඒක නිසා මරණය අභාග්‍ය සම්පන්න දෙයක්, උප්පත්තිය මංගල කාරණාවක් කියලා අපි හදාගෙන ඉන්න එක පිළිබඳව ඒ භාවනා යෝගාවචරයට ජීවත් වෙද්දිම වෙනස තේරුණා නම් අල්ලගන්න පුළුවන් වුණා නම් එයා ඒ ඒ සැලෙන ලෙලෙන දේවල් වලින් දුරදි කියන සැලසුම් හදන්න යන්නේ. ඒ නිසාම ඒ ඒ වගේ සැලසුම් හදන බලාපොරොත්තු බහුල ඇත්තන්ට හැතු වෙන බලාපොරොත්තු සුන් වීමත් තමන් මේ ජීවත් වෙන්න ඕනේ නිසා යැපෙන්න ඕන නිසා අවශ්‍ය දේවල් කරන මිසක් ඒ මහා සැලසුම් සකස් කරන්නේ නැතුව ගත කරන නිසා ලොකු බලාපොරොත්තු සුන් වීමක් නැහැ. අපි කියන පැදුරෙපිය තියෙන මුණහට බිම වැටිලා තුවාල වෙන්න දෙයක් නැහැ. ඇඳේ ඉන්න මිනිහා තමයි වැටෙන්නේ. උඩ අතු අල්ලන්න ගිය නිසා. පැදුරේ මනස වැටෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම ජීවත් වෙද්දී යථාභූත ඥානය සත්‍යයේ ඇති හැටියේ මේ අපි අල්ලන දඟලන හදන දේ තියෙන නිස්සාර ස්වરૂපේ ඒ වගේ තියෙන භංගුර ස්වરૂපේ ඒ වගේ තියෙන විපරිණාම ස්වરૂපේ දැක ගන්න පුළුවන් නම් ඒ උඩ යන වැඩ කරන්නේ හැබැයි ඒ කොච්චර කෙනෙක් ඒ නිස්සාරත්වය බලන්න උත්සාහ කරත් ඒ නොදකින බහුතරය ඒ තට්ටු කොට නැගිලි ගහනවා උසයෝ තැන් වලට යන්න හදනවා එතකොට සංසන්දනයෙන් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ අනේ අපිත් සංසාරේ මෙතෙක් කල් කෙරුවේ ඕගොල්ලොත් එක්ක තියගොතලා මේට වැඩි උස තට්ටු කරන ගිලි ගහන්න ගියා. දැන් බුදුන්ට පින් සිද්ධ වෙන්න අපි ඉන්න ඕන පැල හදා ගන්නවා. නමුත් අරගොල්ලන්ට ඊර්ෂ්‍යා කරන්නෙත් නැහැ. Taman තේරුම් ගන්න මේ සංසන්දනයෙන් තොර අපිට මේ ආධ්‍යාත්ම ජීවිතය ගත කරන්න බෑ. අනිවාර්යයෙන්ම බෞතරය කරන මේ නාඩගම්, බෞතරණය කරන මේ කෝලං, මේ බෞරු කෝලං මේ දේවල් දිහා බල බලා ඊර්ෂ්‍යා කරන්නත් එපා. ඒත් දෙන්න නිදර්ශනේ තේරුම් අරගෙන පුළුවන් තරම් ජීවත් වෙද්දී මරණය ගැන සීපත් කරන තාක්කල් නැත්නම් Nirodhe දකින්න තාක්කල් ක්ෂය වීම දකින්න තාක්කල් වැය වීම දකින්න තාක්කල් යෝගාවචරය හැම චිත්තක්ෂණයම මරණයට සූදානම් වෙනවා. ඒ විතරක් නෙවෙයි හැම චිත්තක්ෂණයම ජීවත් වෙනවා. ඒක නිසා ඒ තෘෂ්ණාව ආදීනව නොදකීම නිසායි අපි මේ කෙහෙල්පතුරු රටවුණු කෑලි වගේ දේවල් අල්ලගෙන මේ ගොඩක නගන්න හදන්නේ. ඒ වගේ ඇතිසැකිය දැක්කනම් කවදාකවත් කවුරක්වත් එවුවා රෝම මේ අමුද්‍රව්‍ය වලට පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරලා විචාර ගොඩනැගිලි හදන්නේ. ඒ නිසා මේ වගේ ආදීනව දක්නාසුලුව දකින්න නම් අරමුණ ඇවිල්ලා පෙන්නන උලිලි පෑම නෙවෙයි කරන්න තියෙන්නේ අරමුණ එnde ඉස්සලම සතිය පිහිටවන්න ඕනේ. අරමුණ ගිහිල්ලා ඉවරුනාට පස්සෙත් ඒ කියන්නේ ක්ෂය වෙලා වැය වෙලා ගියත් තාම එලඹ සිටි ගතිය තියාගෙන ඉන්න එතකොට පේනවා මේක හටගත්තා මේක නැති වෙලා ගියා. ආන් ඒ වෙලාවේදී පේනවා විශේෂ මේකේ තියෙන විපරිණාම ස්වરૂපේ. ඒ මනුස්සයා ජීවත් වෙන මනුස්සෙක් වෙනවා. එතකොට ඒ මනුස්සයා හැම මොහොතෙදීම සංසාරගත සත්‍යය ජන විඥානයේ දක්වන uppatti සුන්දරත්වයේ නෙවෙයි බලන්න යන්නේ. භාවනා යෝගාවචරයා ඡය වෙන පැත්තයි උනමින විශේෂයෙන් ඉස්සරහට ගන්න. වැය වෙන පැත්තයි ඉස්සරහට ගන්න. නිරෝධයේ පැත්තයි ඉස්සරහට ගන්න. ඒ නිසා සරුවචන් වහන්සේ යම් කිසි කෙනෙක් දුකට හේතු වෙන තෘෂ්ණාව විනිවිදනම් ඒ අනිවාර්යම නිරෝධ සත්‍යයට වැටෙනවා කියලා කියලා තියෙනවා. ඒ මාංශය තවදුරටත් උප්පත්ති බලන්න බර්ත්ඩේ පාටිස් දාන්න යන්න නෙවෙයි දඟලන්නේ ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන, විරංජනේ වෙන තැන, නොපෙනී යන තැන බලාන ඉන්නවා. ඒ නිසා ඒ තෘෂ්ණාව දුකට හේතු වශයෙන් දකිනකොට ඒ තෘෂ්ණාව අපි තෘෂ්ණා කරලා තියෙන්නේ විශාල ආදීනව සහිත විපරිණාම සහිත දේවල් අල්ලගෙනයි කරලා තියෙන්නේ මත්තරත් ඒක කරන්න පටන් ගත්තොත් මේ වගේම බලාපොරොත්තු සංගීමක් සිදු වෙන නිසා අපි බලන්න තියෙන්නේ මෙවුවා හදනවා කොහොමඩක්වත් හැදෙනවා කැඩෙන පැත්ත විනාශ වෙන පැත්ත ඡේ වෙන පැත්ත බලන්න පටන් ගත්තොත් නිරෝධයට යනවා ඉතින් ඒ නිසා මේ ආස්වාස් ප්‍රසවාස් භාවනාව කරන කෙනාට පටන් අර ගන්නකොට මේ ආශ්වාසයාගේ ප්‍රශ්වාසයාගේ මැද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන කොටස හොඳටම නිත්‍ය සංඥා තහවුරු කරලා දෙන්න කියනවා. බින්ලා දෙන්න කියනවා මේ ආශ්වාසය ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන හැටි. ආශ්වාසයේ ගති ලක්ෂණ මෙහෙමයි ප්‍රශ්වාසයේ ගති ලක්ෂණ මෙහෙමයි කියලා හොඳටම දෙක දෙකක් බවත් කොටිම කියනවා නම් ආශ්වාසවල ප්‍රශ්වාස වෙන්නේ නැහැ. ප්‍රශ්වාසවල ආශ්වාස වෙන්නේ නැහැ. මේක ආශ්වාසයමයි ප්‍රශ්වාසය නෙවෙයි. මේක ප්‍රශ්වාසයමයි. ආශ්වාස නෙමෙයි කියලා හොඳටම අර හිත පුරුදු කෑදර නිච්ච සංඥාව ඇති කරන්න කියලා. නිච්ච සංඥාව ඇති කරලා තව දුරටත් ඒක හොඳට දකින්න පුළුවන් හැම පැතිකඩම බලන ඉන්න ගමන් ඒකේ මුලට යන්න පටන් ගත්තොත් තේරෙන්න පටන් ගන්නවා මේ ආස්වාසයට ප්‍රස්වාසයට ආවේනික වූ පෞද්ගලික වූ පච්චත්ත වූ ලක්ෂණ රාශියක් තියෙනවා ඒ රාශිය පිළිබඳ හොඳට බලන ඉන්නකොට විශේෂයෙන්ම ආස්වාසයේ මුල දකින්නකොට විශේෂයෙන්ම ආස්වාසයේ අග දකින්නකොට විශේෂයෙන් ප්‍රස්වාසයේ මුල දකින්නකොට විශේෂයෙන් ප්‍රස්වාසය අග දකින්නකොට ආස්වාසයේ මැදයි ප්‍රස්වාසයේ මැදයි වෙනස් වුණාට ආස්වාසයේ මුලයි ප්‍රස්වාසයේ මුලයි සමානයි ආස්වාසයේ ප්‍රස්වාසයේ මැද අර විදිහට වෙනස් වුණාට ආස්වාසයේ අගයි ප්‍රස්වාසයේ අගයි සමානයි නිසා කවදා හෝ යෝගාවචරයේ සංවේදීතාවය වැඩි වෙලා ආස්වාදයේ හෝ මුලයගය බලන්න පටන් ගත්තාම ප්‍රසආසයේ හෝ මුලයගය බලන්න පටන් ගත්තාම අර වෙනස්කම් විනිවිදගෙන සමානකම් පේන්න පටන් ගන්නවා. ආස්වාදයේ පටන් ගන්න හැටි ප්‍රසආසයේ පටන් ගන්න හැටි සමානයි. ආශාසය ගෙවම් කරන හැටි ප්‍රසආසය ගෙවම් කරන හැටි සමානයි. හැබැයි අපි කවදාකවත් අපේ හිත කැමති නැහැ මේක මේ විදිහට දකින්න. නිසා ඒක වෙනස්කම් පෙන්නගෙන මේ ගෑණි මේ මිනිහා මේ බීහරකම ඒ ඉලහරකම එක පූසාම එක බල්ලාම එක රිලවා මේක වඳුරා කියලා පෙන්නගෙන ගිහිල්ලා බලනකොට ඔක්කොම සත්තු කියලා වැටෙනකොට ආශාසී පටන් ගන්නවයි ප්‍රසාසී පටන් ගන්නවයි දෙකම මායාකාරයි ආශාසී නිමවීම ප්‍රසාසී දෙකම මායාකාරයි මායාකාරයි මොකක්වත් නිසා නෙවෙයි අපේ හිත බලන්න කැමති නෑ අපේ හිත බලන්න කැමති මේ දෙක වෙනස්කම් තියෙන තාක්කල් කමක් නමුත් වෙනස්කම් හොය හොයා ඵලයන් ගිහලා හොඳට සංවේදී වෙලා මුල බලපන් අග බලපන් කියලා බලනකොට මුලයි අගටයි යනකොට බේන දෙකේම සමතත්වය. මෙන්න මෙතෙන්ට යනකොට හිත පුදුම මායාකාරී වෙනවා. දකින්න කැමැතිම නැහැ. ඒ නිසා සාමාන්‍ය ඒ අපහසුකම නැති කිරීමට කියනවා ආස්වාසේ මුලත් ප්‍රස්වාසේ අගත් ආස්වාසේ අග අල්ලන්න මාට ප්‍රස්වාසේ මුල අල්ලන්න මාට ආශ්වාසය මුලල්ලන්න ලේසි ප්‍රශ්වාසය අගල්ලන්න ලේසි අන්නේ දෙකට ගිහිලා හොඳට බලන්න මේ දෙකට කිට්ටු කරගෙන එනකොට මේ කය මේ හිත මේ චේතන ඔක්කොම කපුව පරලුණා වගේ දඟලන්න පටන් ගන්නවා. ඒ දිනගේ සමතත්ව දකින්න කැමති නෑ. සමතත්ව දකින්නකොට වෙන්නේ නීරසකම මතුවේ. ඒකාකාරීකම මතුවේ. ඒකාකාරීකම දෙකම එක වගේ. ඉසල තුනේ දෙක හොඳටම වෙනස් නේ. අන්නේ හොඳ වෙනස්කම් දෙක පෙන්නලා ඒ හරහා සමාන ලක්ෂණ පහළ වීම කියන එක හිතේ ලොකු විප්ලවයක්. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට හිත ගමන් කිරීම. සම්මුතිය හරහා සම්මුතිය විනිවිදගෙන පරමාර්ථ ධර්ම වලට අනේක. මේ මේ මේ සංසිද්ධිය මේ මේ පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණ වලට යනකොට ඇති වෙන සංසිද්ධිය යෝගාවචරයට කොච්චර කමඨාන් සුද්ධ කරලා දුන්නත් කොච්චර මේ වගේ බණ 1000ක් ඇහුවත් අලුත් ගතියක් තියෙනවා. ඒ මොකද ඒක දකින්න හිත කැමති නැති නිසා. ඒ සම්මිතෙන්දි මතුවෙන පුංචි ලක්ෂණ ටිකක් මම කියන්නම් සමහරට කලින් කියපුවත් වෙන්නේ නැති. පෞද්ගලික ලක්ෂණ දකින්න තාක්කල් අරමුණ මෙනෙහි කරන්න පුළුවන්. පොදු ලක්ෂණ වලට යනකොට මෙනෙහි කරගන්න බැරි වෙනවා. පෞද්ගලික ලක්ෂණ දකින්න තාක්කල් කියන්න පුළුවන් මේක ආස්වාසිය මේක ප්‍රසවාසිය කියලා. පොදු ලක්ෂණ වලට යනකොට මේක ආස්වාසිය දෙන්නේ ප්‍රසවාසිය දැනෙන්නේ හුස්ම ඉන්න බව තේරෙනවා. පෞද්ගලික ලක්ෂණ තියෙන තාක්කල් කාටද කියන්න පුළුවන්. පොදු ලක්ෂණ වලට කියනකොට ගොළු වෙනවා. කියා ගන්න බැරි වෙනවා. පෞද්ගලික ලක්ෂණ ඉන්න තාක්කල් මේක ඇතුළ මේක පිට කියලා කියන්න පුළුවන්. පොදු ලක්ෂණ වලට යනකොට ඇතුළ දන්නෙත් නැහැ පිට දන්නෙත් නැහැ ඔක්කොම නිකන් හැඳි ගෑවිලා යනවා. පෞද්ගලික ලක්ෂණ දකින්නට නිත්‍ය සංඥා වැඩෙනවා. පොදු ලක්ෂණ දකින්නට අනිත්‍ය සංඥා වැඩෙනවා. පෞද්ගලික ලක්ෂණ තියෙනකොට සුඛ සංඥා වැඩෙනවා. අනේ මම දැන් හොඳට ආනාපාන වෙනවා ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා ලස්සන කීතයි. නමුත් දෙකේම මේ හටගන්ම හෝ අවසානයේ දකින්නකොට ඒ ගණ්ඩ සුඛයක් නැහැ. ආස්වාද ප්‍රසආදකේ මැද දකිලා පෞද්ගලික ලක්ෂණ දක්න තාකල් මම ආයනේ වැඩෙනවා. මට දැන් හොඳට ආනාපාන වෙනවා ඉස්සට වැඩිය හොඳයි කිය මේක Tamange මම ආයනේ වඩා ගන්න උත්සාහයක් මේ හේතුවක් කරා නමුත් මුල අගයි දකින්න පටන් ගත්තාම බලන මමියක් නැති බලන මමිය බේන්නේ නැතු වෙනවා මොකද්ද නිකන් කම්පනයක් විතරක් ඉතුරු වෙන්න පටන් ගන්නවා බයක් ඇති වෙනවා නිකන් රහෙන් තල්ලු කෙරුවා වගේ එනිසා ඒ වෙනස හරහා යන එකම චෛසිකේ සතිය විතරයි අනිත් ඔක්කොම මේකේ දිනේව අරකට වළංගුනේ. අරකේ දිනේව මේකට වළංගුනේ. ඒ නිසා දෙක හරහා යන දේ සතිය මේ හොල්මන වෙද්දී මේ අන්තිබජල් එක වෙද්දී මේ කරකැවිල්ල වෙද්දී මේ පටලැවිල්ල වෙද්දී සතිය අඛණ්ඩව පවත් යන මිනිහට කියන සතිපට්ඨානයි කියන. කැඩි කැඩි යන සතිය අරක ටිකයි මේක ටිකයි තියෙන කෙනාට කරකොලත ඇරියා වගේ මේක නිකන් ස්ටෑන්ඩ් බක් වෙනවා. හොඳට බලන හිටියොත් පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට යනකොට ඒ අතරමැදදී විතක්කේ නම් වූ අරමුණට දැන්වීමේ ශක්තිය පෞද්ගලික ලක්ෂණ තියෙනකන් තියෙනවා. මේ ඔක්කොම සම ලකුණු වෙනකොට විතක්කේ හැලෙන්න පටන් ගන්නවා. විචාරේ නම් වූ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය නෙවෙයි. මේ ප්‍රස්වාසය මේ ආස්වාසය නෙමෙයි කියන විචාර බුද්ධිය ආස්වාසයේ හටගන්ම දකිනකොට මේක විචාර බුද්ධිය කැඩලා ගිහලා මේක ආස්වාසය දන්නෙත් නැහැ ප්‍රස්වාසය දන්නෙත් නැහැ. විමසුන් නුවණට ඉන්න බැරුව යනවා. ඒ නිසා මේ ඒවට කියන්නේ චිත්ත සංඛාර කියලා විතක්ක ਵਿਚාර දෙක අල්ලන තාක්කල් වැඩ කරන තාක්කල් ක්‍රියාත්මක වෙන තාක්කල් අපි ඉන්නේ පුද්ගලික ලක්ෂණ. පොදු ලක්ෂණ වලට යන්න විතක්ක ਵਿਚාර හැලෙන්නේ නැහැ හැලෙන්න ගන්නවා. ඉතින් අර කමඩාන් සූත්‍ර කරනකොට යෝගාවචරයට මතක් කරලා දෙන්නේ විතක්ක ਵਿਚාර කියන්නේ හොඳ මේ ටෙක්නික් එකක්. පාවිච්චි කරන්න උපකරණ දෙකක්. නමුත් ඒක යන්නේ, ඒක අහන්නේ, ඒක ක්‍රියාත්මක වෙන්නේ අරමුණේ පෞද්ගලික ලක්ෂණ දකින්නකම් විතරයි. හිත මෝරලා අරමුණේ ඒ ලාවට පටන් ගන්න හැටි අන්තිමට වෙවෙන හැටි ආදී වශයෙන් සූක්ෂම සතියට යනකොට ඒ පොදු ලක්ෂණ මාළු වෙනකොට විතක්ක ਵਿਚාරය හැලෙනවා. විතක්ක මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. මෙනේ කරන්න. අන්න එතනදී නැවතත් අමෝරාවේ මතක් කරමින් මුලමදාග බලන්න යන්න ආස්වාද ප්‍රසවාස මෙනේ කරන්න යන්නේ නැතුව මේ හැලෙන විතක්කය හැලෙන ਵਿਚාරය සතියේ මේරීමේ ලක්ෂණයක්. චනික සමාධියේ මතුවීමේ ලක්ෂණයක්. මේ වෙලාවට මේ විතක්ක ਵਿਚාර හැලෙද්දිත් සතියට ඉඩ දීගෙන සතියේ ක්‍රියාවලිය දිගට පවත්වන්න නම් යෝගාවචරයකට ලෑස්ති වෙලා යන්න ඕනේ. යෝගාචරයක කලින් දවසේ වරද්දාගෙන තියෙන්න ඕනේ. දැන් මේ සංසිද්ධීකරණ යන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙනවා මැරිලා නැහැ හුස්ම ගන්න බව දන්නවා නමුත් මට ආශ්වාසය මේකයි ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරන්න බෑ එහෙනම් මෙනෙහි නොකර අවදියෙන් ඉන්නවා සමහරෙකුට මේ අවස්ථාවේදී බය සැක පහළ වෙනකොට සමහර වෙලාවට ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා ආශ්වාස ප්‍රශ්වාස දෙකටම පොදු දැනෙනවා කියන වචෙන්ට මාරු කරන්න ඉන්නවා කියන වචෙන්ට මාරු කරන්න මොකද ටික වේලාවක් යනකම් අර මාරුවේදී ශක්තිය ගන්න. ඊට පස්සේ මෙනෙහි නොකර අරමුණක් නැතුව, නිමිත්තක් නැතුව, ස්වභාවික ලක්ෂණක් නැතුව සතිය පවත්වන හැටි අපූර්ව දකින්න. සතිය පැවැත්මේ අසිරිය දකින්න. ඒ අසිරිය දකින්නයි කියලා කියන්නේ මරණය හරහා සතිය පවත්වන. ප්‍රශ්වාසය සම්පූර්ණයෙන්ම ගෙවිලා ගිහිල්ලා ඒ තීගාසරේ ආශාසය ඇවිල්ලා නැහැ නැත්නම් ආශාස ප්‍රසවාස දෙකම ගෙවිලා ගිහිල්ලා කිසි අරමුණක් නැහැ නමුත් මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මට සතිය තියෙනවා කියලා දැකපු දවසේ තමයි පළවෙනි වතාවට යෝගාවචරය කාය සංස්කාර වචී සංස්කාර කියන දෙකෙන්ම පළවෙනි වතාවට සමු අරගෙන ඒ විවේකයටපත් වෙනවා. ඒ සංසිද්ධියටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ සීමා මරියාදාවල් කඩලා ගිහිල්ලා පළවෙනි වතාවට අපේ ගෑනුකම, අපේ පිරිමිකම, අපේ පැවිදිකම, අනම්මනම් ඔක්කොම කියලා මනුස්සකම ඉතුරු වෙනවා. එතෙන්ද යන කම්ම අපි පටවනවා. එතෙන්ට යනකම් අපි ඔය අපේ හිතාගෙන ඉන්න නම්බුනාම හැකියාවල් සේරම බරු බැඳා වගේ. අපි පිටිපස්සේ ඇවිල්ලා අර ගමරාල දිවි ලෝක යනකොට පහුවෙන්ද ගමරාලගේ වල නෝන ඇවිල්ලා ඉල්ලුණානේ. ඊට පස්සේ නෝනගේ යට්ටු කට්ටිය ඉල්ලුණානේ. දැන් ඇසා යනවා දිවි ලෝකෙට. ඉන්න පොලිමක් ගමරාල කිව්වේ වයිෆ්ට විතරයි. වයිෆ් කිව්වේ අල්ලපගෙදර එක්කනට විතරයි. අල්ලපු ගෙදර කරන් කියලා කියලා අන්තිමට බලනකොට ඒ මදිවට යමගදී ඇව්ව කොහොමද රත්තරන් මයින කුරුණියේ සයිස් එක කියලා. ඊගමනාල අද්දක දිගට විතර සීරම වැටෙනවා. අහන්නේ වගේ තමයි අපි උපයවන යම් කිසි නම්බු නාමයක් දරුවෝ වස්තු භෝග භව සම්පatti සේරම බරු එළුණා වගේ එළෙනවා. ඒ බරු ඔක්කොම පළවෙනි වතාවට සම්පූර්ණ නිදහස් වෙලා తాවකාලිකව Tamande පිටපට කරන මනුස්සකම කියලා කියන කොච්චර පිවිතුරු කොච්චර පුළුල් කොච්චර හැකියාවන් සහිත දෙයක්ද කියලා තේරෙන්නේ මේ කයෙන් සහ විතක්ක ਵਿਚාර දෙකෙන් සමගත්ත වෙලා. ඒ නැත්නම් කාය සංස්කාර, වචී සංස්කාර දෙකෙන් සමගත්ත වෙලා. හැබැයි එතකොට තණ්හාව තියෙන කෙනාට එතෙන්ට යන්න බෑ. යාට කියනවා අම්මෝ මම ඇඟ නැතිලා. ඇත්ත කැරලා බලනවා කැලී ටික ඔක්කොම ෆිට් එකේ තියනවාද කියලා. මැස්සෙක් වගේ දැනනකොට ඒක හොයන්න යනවා. ඇඟ හෙල්ලෙන්න ගත්තොත් ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. ඒ තණ්හාව නැහැ කියලා කියන්නේ ඒක කාය ජීවිත নিরপেক্ষව තමයි ගෙවෙන බව දන්නවා. මෙනෙහි කරන දෙයක් නැහැ. අරමුණක් නැහැ. නිමිත්තක් නැහැ. සංඥාවක් නැහැ. ඒ තියෙද්දි සතිය තියෙනවා. ආහන් එදාට මේ පුද්ගලයාට මරණයේ යම් ප්‍රමාණයකට එනවා එතකොට පේනවා අනේ මේ බරු වෙල්ලාගෙන යන ගමනේ ඔය ඒ ගැන කියනකොට මතක් කරන ඒ දවස්වල පව් සංවිධානයේ පෝස්ටර් ගහන බස්වල වැඩිවර ගමනට බාධායි කියලා දරුවෝ කටින් ඉල්ලගෙන යන අම්මා කෙනෙකුත් පෙන්වනවා එක දරුවෙක් විතරක් ඉන්න අම්මා කෙනෙක් එක බෑගයක් අරගෙන යන ගමනකුත් පෙන්වනවා වැඩිවර ගමනට බාධායි. ඒ බර හලන්නේ මෙතන මේ කාම තණ්හාව වශයෙන් නෙවෙයි. ක්ලේශකාමනේ වස්තුකාම තණ්හාව අතහැරීම නෙවෙයි ක්ලේශකාම තණ්හාව අතහැරීම. අපි ළඟ තියෙන වස්තුකාම කියලා වල දරුවන් හරක බලන එළුවන් ඌරන් වස්තු භෝගේ වකම කාම වස්තු ඒ කාම වස්තු අපිටින් නම් වශයෙන් කීතයි නමුත් ඒවටදී තණ්හාව ක්ලේශකාම කියලා තියෙන වස්තුකාමේ නෙවෙයි ක්ලේශකාමේ කියලා එකක් තියෙනවා අපි වෙන රටකට ගියත් හීනෙකට ගියත් අර වරු ටික ඇරයි යන්නේ අර කොණ්ඩ කණ්ඩ දෙන්න කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. එළුවන්ට කණ්ඩ දෙන්න කවුරු හරිද දන්නේ නැහැ. මම මෙතන ඉන්නකොට අරක වෙයිද දන්නේ නැහැ. උන්ට ලෙඩ හැදෙයිද දන්නේ නැහැ කියලා ඒ ක්ලේශකාමී තියෙනවා. මේ මෙතනදී ඒ විතක්ක ਵਿਚාර දෙකත් එහෙම නැත්නම් මේ කයේ තිබුණ කාය සංස්කාර වශයෙන් තිබුණ ආස්වාස් ප්‍රසවාසයත් සුන්දර ලෙස ගෙවිලා යද්දී නැවත නැවත ඒක පවුරු ගන්න නැතුව ඒක ගෙවෙන්න අරින්න නම් තණ්හාව භරිත කුමර කුමරි ශප විඳපු චරිත වලට අමාරුයි. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන එකට තේරෙන පටන් ගන්නවා පළවෙනි වතාවට කාය සංස්කාර වචී සංස්කාර දෙක ගෙවෙනවා ඒත් අපිට මෙතෙක් ගමන්ට උදව් කරපු සතිය තියෙනවා ඕන්නම් සහතික කරලා බැලන බල සමාධියකුත් තියෙනවා මේ වටපිට සද්දත් ඇහෙනවා කය වේදනත් දැනෙනවා හිතවිලිත් තියෙනවා ආනාපානෙත් නැහැ නමුත් මොකක්වත් ඇඟේ හැප්පෙන්නේ මෙහිමත් වෙන්න පුළුවන්ද කියලා හිතෙන තරමට ඒ වස්තු තමංගාට එන්න බෑ. මොකක් හරි ගාවිලා වදින්න බෑ නිකන් හරියට බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුළටලා ඉන්නා වගේ ඔක්කොම පිට තියෙනවා නමුත් එකක්වත් ඇල්ලෙන්නේ නැහැ මොකද ඒ ක්ලේශකාම නැහැ. ආන් එතෙන් ගියාට පස්සේ මෙතන ඉන්න බැරිකම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඊගාට මම මොකද කරන්න ඕනේ කමඨාන් සුද්ධ කරන්න කොහොමද උපවාන්ති ඊට පස්සේ හම්බ වෙන්නේ අපි ආදි වශයෙන් අර විවේකයට ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා පෑදීදීට බොරදී එකතු කරගන්න. මොකද අපේ හිත කවදාකවත් එහෙම අරමුණකින් තොරව ඉඳලා නැහැ. අපේ හිත කවදාකවත් එහෙම කාය සංස්කාර, අචි සංස්කාරෙන් තොරව සමුගනේ ඉඳලා නැහැ. සර්වඥාන්සි කියනක මැරෙන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරතයි. ඕක පරීක්ෂා කරන මනුස්සයද මරණය කියන එක ඕක පුරුදු කරන මනුස්සයද මරණය කියන එක මහා ලොකු වෙනසක් නෑ. ඒක උප්පත්තියම එක කැලලක් නේ. ආශාසෙ මතුරුන ආශාසෙ නැති. ප්‍රසාසෙ මතුරුන ප්‍රසාසෙ නැති. දැන් මේ විදිහට මේ රූප ධර්ම පිළිබඳව ඒ ඇතිවීම නැතිවීම දෙක හරහා අපේ යෝග ජීවිතයේ තියෙන නැතිවීම පැත්ත බැලීමයි කියන එක, ඡේවීම පැත්ත බැලීමයි කියන එක, වැයවීම පැත්ත බැලීමයි කියන එක ਸਰවචනාංශේ khයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන කියලා අනුපස්සන තුනක් මාර්ගෙන් පෙන්ලා දීලා තියෙනවා. අපි එතකන් ගෙදුවේ හට ගන්න බැලුවා, එකතු කිරීම බැලුවා, වැඩි කිරීම බැලුවා. මේ හරහා දුක වැඩි වෙනවා. දැන් ඡේවීම, වැයවීම, නිරෝධේ බannකොට දුකේ ගෙවන් වීමක් වෙනවා. නමුත් මේ දක්වාම යෝගාවචරයට අවස්ථාව ලැබෙන්නේ රූප ධර්ම හා සම්බන්ධ ගිවන් කිරීම පමණයි. ඒකට අපි කියනවා කාය සංඛාර වචී සංඝ විශේෂම කාය සංස්කාර. වචී සංස්කාර ගෙවන්නේ නැතුව කාය සංස්කාරට යන්න බෑ. කාය සංස්කාර ගෙවපුවම රූප ධර්ම පිළිබඳව ඔන්න Tamanට තේරෙනවා මේක తాවකාලිකව චිත්තක්ෂණයකට හෝ මේ බර විමතබ්බට පස්සේ බරු අයින් කරාට පස්සේ මොනතරම් විවේක ස්ථානයක්ද මොනතරම් හුදේකලාවක්ද මොනතරම් විවේකයක්ද මොනතරම් විශ්‍රාමයක්ද ලැබෙන්නේ කියලා ඒක හරි පැත්තටත් යනවා නරක පැත්තටත් යනවා හරි පැත්තට ගියාට පස්සේ යෝගාවචරයට මේ ගුරුත්වාකර්ෂණ නැති තත්ති දවස් ගණන් පදම් කරන්න වෙනවා මේ ඇඟ. කනාවක් දවස් ගණන් පදම් කරන්න වෙනවා මේ හිත. දවස් ගණන් පදම් කරන්න වෙනවා මේ සංකල්ප. දවස් ගණන් සම්පත් මේ පදම් කරන්න වෙනවා මේ දිට්ඨිය. මේ යොන්සුමනස්කාරය. හොඳට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පැය ගණන් පුළුවන් තරම් මේ වගේ කිසිම අරමුණක නිමිත්තක මොකක්වත් නැතුව හොඳට සතිය තියෙන අවස්ථාවක්. ඊට පස්සේ තමයි නාම ධර්ම පිළිබඳව ගැටේ ලියන්නේ. ගැටේ ලියන සුදුසුකම් ලබන්නේ. ඒ නැත්තම් කාපට් එක උසලා යට තියෙන දේවල් බලන්න. එහෙම නැත්තම් ඔපරේෂන් එකේදී ලීඩා සීනති කරුවාට පස්සේ කපලා ඔපරේෂන් එක පටන් ගන්න ඊට පස්සේ. ඒකටත් යන්නේ මේ රූප ධර්ම ගෙවම් කරපු ක්‍රමයමයි. හැබැයි ඒක වෙනමම වැඩක්. මෙතෙන් දැනගන් ලෙඩ අය තියටර් එකට ගත්තා, සීනති කරගත්තා, හරි ගැස්ස ගත්තා. දැන් කපන්න ගන්නවා. ඒවට කියන්නේ ඒක මතුවීමට නැත්නම් ඒ સંદર્ભයට කියන්නේ මනෝ සංස්කාර පිළිබඳ බැලීම. මේ මනෝ සංස්කාර පිළිබඳ බැලීමට යන්න ඉස්සර වෙලා යෝගාවචරය හිතලා කරන චේතනා සහිතව කරන අදිෂ්ඨාණයෙන් කරන සියල්ල නතර කරන්න. සියල්ල නතර කරනගෙන හුස්ම ටිකක් නතර වෙනවා. දැන් මම මොකද කරන්න කියලා සැක උපදවන්නෙත් නැහැ. අනේ මට හොඳ දෙයක් හම්බුනා කියලා උදම්මනන්න යන්නෙත් නැහැ. අනේ මගේ කයත් නැතුන එක කලබල කරන්නෙත් නැහැ. ඒක බොහොම අමාරුයි. මාරු කරගත යුතු සමතුලිතතාවයක්. ඒ සමතුලිතතාව හොඳට පුරුදු කරපෙන්නාට මේ ප්‍රීති සුඛ දෙක තමයි අතරමඟදී හම්බෙන්නේ බය සැක දුරු කරගෙන ගිය කෙනාට බය සැක දුරු කරන පැත්ත හුඟක් විස්තර සහිතයි. ඒවා විදර්ශනා උපක්ලේශ පැත්තේ, එහෙම නැත්නම් වංචනික ධර්ම පැත්තේ, ෂටමායාවී ගති පැත්තේ ගොඩාක් විස්තර කරන්න තියෙනවා. මම අද දේශනාදී ඒකට යන්නේ නැහැ. ඒක ගෙවන් කෙරුවට පස්සේ ඒක පොඩි වැඩක් නෙවෙයි. ගෙවන් කෙරුවා කියන තනි වචන කිව්වට ඒක බරපතල වැඩක්. එතකොට හම්බෙන තෑග්ග තමයි ඒ නිරාමිෂ සුඛ, නිරාමිත ප්‍රීතිය. ඒකෙත් නොගැලී උදම්මනනට හිටියොත් යෝගාචර ඉස්ලාම චිත්තපටි සංවේදී කියන தත්ත්වය හම්බ වෙනවා. නිකන් ඔක්කොම ලෝකේ මනෝ ලෝකයක්. චිත්තපටි සංවේදී කිව්වම ඒකට කිසිම රූප ධර්ම සම්බන්ධයක් නැත්තේ නෑ. චංචල කම්පන ගති මොකුත් නෑ. නිකන් අහසෙන්තරව පන්වේගේ දුගේ කියලා දැන් අහසේ තියෙන්නේ. හොඳටම අහසේ පట్టල වෙලා. හොඳටම ඒකේ බැලන්ස් එක අරගෙන ඒරෝඩයිනමික්ස් හදාගෙන. එතකොට තේරෙන පටන් ගන්නකොට පොළවේ යනකොට දඩබඩ ගෑවිලි නැහැ. යනවා. නමුත් ඒ චිත්ත සංඛාර වලට බය නැතුව එහෙම නැත්නම් ඒකට උදම්මනක් නැතුව හොඳට අටල වුණාට පස්සේ තමයි මේ චිත්ත සංවේ චිත්තපටි සංවේදී తত্ত্বය ඒක අටුවාචාර්ය වංශලා විචාර කරන චතුත්ථ ධානයේ වශයෙන් නමුත් විපස්සනා විතරක් කරන කට්ටිය සුද්ධ විපස්සනා වින්න කට්ටිය පෙන්ලා දෙනවා ඒකට ධාන නැති වුණත් යෝගාවචරයට මේ ඇතිවෙච්ච විවේකය අගයන කරන්න දන්නවනම් රැක ගන්න දන්නවනම් බහුලීගත කරන්න දන්නවනම් ඒකට යන්න අමාරු නෑ නමුත් ඔක ඇතුළ පැහිය වෙන්න පටන් අරගත්තොත් ඔකට අනම්මනම් සරක්කු දාන්න පටන් ගත්තොත් තුම්මලකට දාන්න පටන් අරගත්තොත් අනාගතයි. ඒ ඇති වෙච්ච විවේකයේ විවේකයේ වශයෙන් යන්න දෙන්න කිසිම කෙනෙකුට අමාරුයි. ගියොත් ඊ ගාවට එනවා චිත්ත සංඛාර ප්‍රතිසංවේදී අසසී සාමිති සික්කති හිතේ තියෙන අර යට තියෙන ගොජේ යට තියෙන චේතනාමය අනුශේ ධර්ම ආශ්‍රව ධර්ම ඉස්සර නැතුව නෙවෙයි දැන් ඒක වැහුම් කරපු වැහුම් කරපු නිසා තේරෙන්න පටන් අර ගන්නවා තුවාලයක් සුද්ධ කෙරුවා වගේ පැහැවපු තුවාලකින් ඕජාව කලන්න වගේ යට තියෙන Tamange ප්‍රകൃතිය මම කියන්නේ කවුද කියන එක Tamange පෞද්ගලික ලක්ෂණ අපි මෙතකල් වසංගපව තියෙනවනේ කාමේ එනකොට අපි පරිසේචර පිට පෙන්වන්න කැමති නැහැ පෙන්වන්නට නැතුණාට ඇතුලේ කාමේ පැහැෙනවා තව කවුරුත් එක්ක තරහයි. ඒ වුණාට මූණට බනින්නේ නැහැ. මුවින් නොබැන හිටියට ඇතුලේ පැහැෙනවා. පිරිස ඉදිරියට අපි සරුවඥ වගේ හැසිරෙන්න පටන් ගන්නවා ඇතුලේ තියෙන තීන හරියක් තකතිරුකම් මෝඩකම් අවිද්‍යාව ඔක්කොම නිසින්ින්ද එන්න පටන් ගන්නවා අන්න ඒව එනකොට ඒ දැකපු චිත්ත සංස්කාර සංසිඳවනවා කියන එක පස්සම්බයං චිත්ත සංඛාරං කියන එක කරන දෙයක්ද කෙරෙන දෙයක්ද කියන එක භාවනා ශේෂ්ත්‍රයේ දිගටම පවතින ප්‍රශ්නයක් ඒවා ඉන්න පටන් අරගත්තට පස්සේ විශේෂ උපක්‍රම තියනවාද? නැත්නම් එව්වදියා නොසලෙන මනසකින් බලනකොට ඉබේම නතර වෙනවද කියන එක. උගව දෙනකොට බයක් තියෙනවා. ඒක එන්න පටන් අරගත්තොත් ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ කොහොමද මේ හදිසිය කමට අනුසුද්ධ කරගන්න කියලා. භාවනාවේදී සංසුන්විච්ච ගමන් ප්‍රශ්නයක් මතුවෙනවා චක් දැන් ඉදිරියට යනකොට ස්වාමීන් වහන්සේ සම්බෙන්න විදියක් කරුණාවෙන් සුද්ධ කරන්න දෙයක් නැහැ නේ කියලා ඒක විශාල ප්‍රශ්නයක් කරගන්නම සරුවචන් සඳහන් කරලා තියෙනවා ඔබ කාය සංස්කාර සංසිඳනකොට මොකද්ද කෙරුවේ සංසිඳන එක ගෙවෙන එක යන පැත්ත දිහා බලනකොට ඉබේම සංසිඳුණානේ ඒ වගේ මතක තියාගනින් ඔය ආශව ධර්ම අනුශේ ධර්ම වංචනික ධර්ම ඡාටගති මායාවේ ගතිවල මතුවෙනව නම් ගෙවෙනවා ඔබ මතුවෙන පැත්තට කලබල වෙනවා වෙනුවට ඔබ මතුවලා ගිවෙන පැත්ත බලන්නේ නොදන්න කෙනෙක් වගේ ඇස්වල පොට්ටෙක් වගේ කන්වල බීරෙක් වගේ මොලේ මෝඩියෙක් වගේ කයේ හයියතින කෙනෙක් වගේ ඒව මතුවලා නැති වෙන හැටියල නැති පැත්ත ගෙවෙන පැත්ත බලන්න හිටියොත් කොනියන් ගබ්සවෙච්චි ගැබක් වගේ හැලෙන කුරුම්බයිත් එක ඇටි හැලෙන්නා වගේ බල ගන්න කැටි හැලෙනවා එතකොට තේනවා ධර්මය කියලා කියන්නේ දස්සනා පහතබ්බා. දැකීමෙන්ම කලබල නොවි එක දිහා බලාන දීම හැලෙනවා කමඩන් සුද්ධ කරන දෙයක් නැහැ. කමඩන් සුද්ධ කරනවනේ කියන්නේ තියෙන ඔය වෙලාවේදී කලබල කරන්න එපා. ඔබ වෙනුවෙන් කෙරෙනවා. ඔබ අමාරු හරි කරන්නේ තියෙන්නේ. කානුපස්නාවේ ඡයපැත්ත වයපැත්ත දැකලානේ. නිසා අන්න ඒකෙදී නොදැක්කා වාගේ නැහැ වුණා වාගේ මම නෙවෙයි කියලා මගේ නෙවෙයි කියලා දිහා බලාන ඉන්නවා කියන එකට තමයි තපස කියන වචනේ ලස්සනටම ගැලපෙන්නේ. ඒකදී මොනව කරත් පාඩු. මොනව කරත් ඇවිස්සෙනවා. ඇහැට නිකන් කුණක් වැටෙනවා වගේ. ඒකදී ආ නොබල සිටීමට නම් අපේ සිංහලයේ තියෙන සාමාන්‍ය වචන වෙන්නේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන. ඒක දිහා බලාන සිටීම තමයි කරන්නේ. ඉතින් අපි අද දවසේ කාලයේ මින් එහාට මම ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හෙට ඉඳලා බලාපොරොත්තු වෙනවා අන්න ඒ විදිහට මේ මූල් කටයුතු ටික සාධාරණ විදිහට ගෙවම් කරලා ඒක දැකගෙන දැනගෙන තමන්ගේම ක්‍රමසා විශ්ඳා ගෙවන් කෙරුවොත් ඉන් ඉදිරියට යෝගාවචරය දත යුත්තක් තියෙනවා නම් මේ චිත්ත සංඛාර සංසිද්ධ වෙන්නේ අත්‍යවම දත යුත්තක් මහා ලොකු දෙයක් තියෙනවා කියන එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. නමුත් ඒවා පිළිබඳව ගොඩක් ප්‍රශ්න ඇති කරන බය වෙන්න නිසා අන්න ඒ පිළිබඳව බෞද්ධතාවයට අදාළ කොටස් වලට අපි හිතේ ඉඳලා යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙතුවක් මේ ඉදිරිපත් කරපු කරුණු තමන් කරගෙන ගිය දේවල් වලට තව තවත් අදිෂ්ඨාන ශක්තිය පිණිස නැත්නම් ධෛර්යය පිණිස කුසල ඡන්දේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.